හඳුනේ අපි ඊළඟ ප්‍රශ්නට යමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති විදින් පැකට හුස්ම භාවනාව වඩනා එක්මි. පර්යංකයට වාඩි වූ සැනින් හිත කයට එයි. මූල කර්මස්ථානයේ වූ හුස්ම හිත නොරැඳේ. බැවින් දිගටම කයෙහි හිත පැවැත්වීමට උනන්දු වෙමි. පර්යංක කිහිපයක මෙලෙස කයෙහි හිත පැවැත්වෙමි. නිදිමත හැරුණු විට සිතුවිලි වල බාධා නොපැවතුනි. අද 10 11 වාඩි වීමේදී නිදිමත ඇසුරු වීමට මෙනෙහි කිරීම කළෙමි. එය බොහෝ දුරට සාර්ථක විය. මාගේ ප්‍රශ්නය කයෙහි හිත පැවැත්වීමේදී බොහෝ දුරට වැටහෙන්නේ තද ගතියයි. කටාවට within bracket දත් පෙදෙස හා වාඩි වී සිටින අසුන තද ගතිය වැඩිපුර දැනේ. ඒ දැනීමට සතිය යොමු කර ඒ දැනීම විඳීම ලෙසට බැලීමට උත්සාහ කළෙමි. අනිකුත් චලන සෙවීමට සෙවීම් ගති දැනුණත් මෙලෙස තද ගතියට අවධානය වැඩිපුර යොදා සතිය පැවැත්වීම කළ යුතුයද? මෙම අත්දැකීම කමඨහන් වාර්තාවට ඇතුළත් කිරීමට සුදුසියයි සිටිමි. පෙරුවන් සරණයි. අපිට භාවනාවේදී හෝ එදිනදා ජීවිතේ හුස්ම කියනකොට පටන් ගන්න කොහොමඩක්වත් පේන්නේ යම් ප්‍රමාණයකට ඒක ශීඝ්‍ර නාස්පුඩු පුරවාගෙන යනකොට තමයි දන්නේ ඔන්න හුස්ම පටන් ගත්තා කියලා. ඊට ඉස්සෙල්ලා ප්‍රകൃතිය මොකක්ද? ඊට පස්සේ හුස්ම ගෙවෙන වෙලාවේදී මෙතෙන් යන කන්න දාන ඊට පස්සේ නොදෙනිය. ඊට පස්සේ ඒකේ ප්‍රകൃතිය මොකක්ද? මෙන්න මේ දෙකේ බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා උපමාවක් කැදැල්ලක උපමාවක්. බිත්තර දාන්න කූඩුවකට කුරුල්ලෙකුට හදන්න යම් යම් තන පරණලා පදනමක් හදාගන්න eBay. හැදුවේ නැත්තම් පිටර හිටින්නේ නැහැ නේකේ. ඒක කෝටු කැල්ලක් දෙකක් ගෙනත් දැම්මම පිටර හිටින්නේ නැහැ. ඒක ලස්සන පිටරයක් දරන්න, කිරිලිට ලගින්න, පැටියකට ඉන්න කැදල්ල හැදෙන්න ඒ කැදල්ල හැදුවේ නැත්තම් දරන්න බෑ. ඒ වගේ මේ පඬරලා තිබුණ පළීට ඒක දරන්න බෑ. ඒක ලස්සනට අඩුක් වෙන්න ඕනේ. එතන සංස්කරණය කරනවා කියන්නේ. හුස්ම ඒ ගන්න සංස්කරණය වුණාට පස්සේ විඥාණයට ඒකට ඒකට ලගින් ලඟුම් පොළ හොයා ගන්න පුළුවන්. එතෙන්ද යනකම් හුස්ම ගොඩ නැගෙනකන් කැදල්ල හැදිලා නැහැ. කැදල්ල හැදුනට පස්සේ කතන්දරය යනවා දිගින් දිගටම. ඉතින් අපි අර කැදල්ල හැදුනට පස්සේ කතන්දරේ විතරයි මේ මනුස්ස ලෝකේ මේ ඥානය කියලා අඳුරගෙන තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා ටික මොකද? කැදල්ල ගැලවිලා මේ පඬරලවට විරිසුනාට පස්සේ මොකද්ද කතාව? බුදුචාන්සේ මේ සියල්ල දැකලා කතා කරලා කියනවා උඹලා ඔය කැදල්ලේ කතාව මුළු කතන්දරෙන් 104ක්වත් නැහැ. ගොනු වෙලා යමක් දරන්න පුළුවන් කතාව මුළු චිත්‍රයෙම 104ක් විතර. ඊට ඉස්සෙල් තියෙන කැදැල්ල හැදෙන කතාව, ඊට පස්සේ තියෙන කැදැල්ල කැඩෙන කතාව. ඒ දෙකටම අපි බයයි. ඒ දෙකටම අපිට තියෙන බීතිකාවක්. ඉතින් ආරමුණ නෙගවිල යනකොටම අපි අතහැලා දානවා. හැදෙන්න ඉස්සෙල්ලා කියන මොකක් බලන්නේ යෝගේ මේ මේ ආරමුණක් නේද මොනවද බලන්නේ කියලා. දරණ ගතිය නෑ ඒකේ. ඒකට ගාධති කියන වචනේ බුදුහාමුදුර සඳහන් කරන්නේ ඒ අපේ විඥානයේ දරන්න විඥාණයට පිහිටන්න එහෙම නැත්නම් චිත්‍රයක් අඳින්න කැන්වස් එකක් තියෙන්න බෑ කැන්වස් එක මොන වගේ එකද අන්නේ කැන්වස් එකක් එනකන් අහසේ චිත්‍රයන්දට ඇඳෙන්නේ ඒ වගේ ඊට ඉස්සෙල්ලා දිග කතන්දරයක් තියෙනවා කැදල්ල විසිල්ලා ගියාට පස්සේ දිග කතන්දරයක් තියෙනවා මේ දෙකම අපිට ජීවිතේ අදාළ නැහැ අපි ඔය කැදල්ල හැදුනට පස්සේ දුක් දරන්න පුළුවන් ප්‍රදේශයක් තියෙනවා ඒ ටිකේ විතර අපේ කතන්දරේ තියෙනවා ඒක සාමාන්‍ය පූර්ණ කතන්දරෙන් 104ක් විතර කියනවා. ඒ තුල තමයි මේ ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, තෝතෝ, වරපල කියලාගෙන ඔක්කොම තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා කැලලක එකක්වත් දරන්න බෑ. ඉතින් එක විදිහක ප්‍රභවය අනිතික නිරෝධය. එනිසා සමුදේ දක්නාසුලෝ භාවනා කරන්න කියනවා. නිරෝධේ දක්නාසුලෝ භාවනා කරන්න කියනවා. ඒ දෙකනොත් බුදුසසුනේ ශීඝ්‍ර දීර්ඝ පරිශීලන කරනවා. සමුදේ දැකීමට මනුෂයා කැමතියි. ඒ නිසා ඉස්සෙල්ලා කියනවා සමුදේ දකින්න භාවනා කරන්න කියලා. මොකද Nirodhe අවමංගල්‍යයක්. මරණයක්. හුනියමක්, මුස්පේන්තුවක්. සමුදේ දැකීමේදී ඇතිවෙන අර සියුම් කොටස් වලට හිත පුරුදු වුණාට පස්සේ ස්වභාවයෙන්ම හිත ඒක විසිරී යෑම දකින්න ඉඩ තියෙන එක අහම්බයක් වගේ තමයි වෙන්නේ. හැබැයි එතන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ගෙවීම දකින්න දැන. හැබැයි ඒකට ආයුධ උපකරණ සකස් කරන හිත තියුණු කරගන්නේ සමුදේ දකින්න පැත්තේ. ඒ නිසා දෙක එක තුන කියන ක්‍රමයට යන්නේ අපි සාමාන්‍ය අරමුණක එක දෙක තුන ගත්තොත් දෙකේ විතරයි පේන්නේ අපිට. එක පේන්නෙත් නැහැ තුන පේන්නෙත් නැහැ. ඉතින් දෙකෙන් පටන් අරගන්න. හුස්ම දකින්නවා කියන්නේ දෙක. දෙකේ ඉඳලා එකට යන්න කියන්නේ. හට ගන්නට. එතකොට එනවා පච්චේ පටිච්ච මේ පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ. ඊට පස්සේ තුනක් දකින්න පටන් ගන්න පළවෙනි ලාට කියනවා සම්මස්සන ඥානය කියලා. ලාවට පේනවා හට ගන්න හැම දෙයක්ම විනාශ වෙනවායි කිය. අංශු වශයෙන් නෙවෙයි පදාත වශයෙන්. ඉතින් ඒ දකින්නකොටම කියනවා එයා චූලසෝතපන්නයි කියලා. ඒ විදිහෙම හිටියව කවදාත් ආය අපායට යන්නේ ඒ තරම්ම ලද්දස්සහසෝ ලද්ද ලද්දපතිත්වෝ බුද්ධ ශාසනය කියලා කියනවා. ඉතින් ඒක දකින්නකොටම මානසික අසහන තියෙන අයට පිස්සු ඇදලා ඉවරයි. දැන් මේ කට්ටියටම හැදුනා තැහෙන්නේ ඒ දවස්වල කාමරයකට දාලා වහලා බේරගත්තේ. දැන් ඉතින් අයියලා වගේ අක්කලා වගේ නටනවා. මතකයිනේ? පිසු කෙලපු කාලේ. ඉතින් ඊට පස්සේ ගිවීම දකින්නවා කියනකොට නිකන් හරුංගලේ නූට කඩලා ගියා වගේ. මොකක්වත් නැති වෙන තත්ත්වයට යනවා. ඉතින් ඒක හරි ආධ්‍යාත්මික වශයෙන් ඊතන ඊතන තමයි කැපකිරීම තියෙන්නේ. එතනින් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය පටන් ගන්න. අපි දකින්නේ 1 2 3 3 1 2 කියන ක්‍රමයට. අර මේ දැකලා තියෙනවද තාගි තෑගි දෙන උත්සවවල පඩි තුනක් හදලා මල උඩමින් එක නයික මෙයා දෙක මෙයා තුන කියලා පඩි තෑගි දෙන්න ඉස්සෙල්ලා නගන්නේ අන්නේ වගේ බුද්ධ ධර්මයේ හදලා තියෙනවා දෙක එක තුන කියන ක්‍රමයට දෙක බලපන් අරමුණ ඇති වුණාට පස්සේ බලපන් බල්ල බල්ල බල්ල බල්ල හුද්දටම දැක්කට පස්සේ හට ගන්න හැටි බලපන් හට ගන්න හැටි ඒ අරමුණ දෙක හුද්දටම දැක්කට පස්සේ ගෙවෙන තැන බලපන් අඬ ගහගෙන යන්නේ අපි බුදුජානනාංශික සමීකරණය ඇරියට නාම රූප පරිච්ඡේ ඥාන, පච්චේ පරිග්ගා ඥාන, සම්මස්සන ඥාන කියලා ඔකට කියනවා. මෙහෙම තිබුණාද මේ සේමචන්ද මහත්තයා තේරෙන්නේ නැහැ කරන්න දෙයක් නැහැ. ඔය ඊගාව ප්‍රශ්න කියවන්න. නෑ හැමද මේකේ මුලැමැදාක බලන්න කියලා කිව්වම දැන් ආනාපාන සති භාවනාය කරගෙන යනකොට හිත හුස්ම තුනී වෙලා තුනී වෙලා හුස්ම නොදැනෙන අවස්ථාවක් වෙනවනේ ඒ අවස්ථාවේ හාමුදුරනේ ඇත්තෙන්ම ඔය මුලැමැදක් අග දකින්න බැරි ෂණයකින් ওই තුනම එක වෙන අවස්ථාවක් වෙන්නේ හැම. මේක දකින්න අමාරුයි. මුලයි මැදයි අගයි කිය. ඔව් ඒ වෙනකොට ඒ කියන්නේ යෝගාවචරයට වෙන්න ඕනේ වෙනස වෙලා. ඊට ඉස්සෙල්ලා කොටස තමයි වතුරට බැහැ ගන්න වෙලාව, දියත් කර ගන්න වෙලාව. ඉතින් යෝගාවචර හුස්ම රැල්ලවත් අහුවෙන්නේ නැහැ. ආනාපානෙ පේන්නෙත් නැහැ කියනවා. ශබ්ද කරදර කරනවායි කියනවා. වේදනා කරදර කරනවා. নানা ප්‍රකාර ප්‍රශ්න මැදින් ආනාපානෙ කොටු කරගන්නේ. එනේන හුස්ම රැල්ල මැද පේනවද නැත්නම් ආවට පස්සේ තමයි ওই කතන්දරේ පටන් ගන්න. එනේන හුස්ම මැද පේනවා. එයා කියන්නේ හුස්ම මැද පේනවා. එයා කියන්නේ හුස්ම පේනවා. ආ හරි. ඒකට කියනවා දකින්නේ මැද කියලා හිතාගෙන පුතා බලන්නකෝ ඔකේ ඉන්නේ කොහෙන්ද කියලා. දැන් මේ මනසට අලිමදිවට හරක් කියලා අර තිබුණු අභියෝගයට වැඩි අභියෝගයක් දෙනවා. ඒක ලිවුණාට පස්සේ කියනවා එන යන්නේ කොහෙද කියලා බලන්නකෝ. ඉද සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියලා මේක වේග කරනකොට ඒක චිත්තක්ෂණයක් අතුත්ත සේරම තේරලා ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ හැමදෙනේ පරයන්කේදී අත්දැකීම් විස්තරය සමාධිය හොඳින් පවතී. සමාධිය වූ සිත තුළ මුල මූල කර්මස්ථානයේ මතුවී පෙනේ. දැනේ දැනේ. සිරුර පුරා ක්‍රියාත්මක වන සියුම් චංචල කම්පන නොනවත්වා දැනේ.